ඊළඟට තව AW කියලා ඔව් ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි මම හිතන්නේ මේ ප්‍රශ්නේදී මම මේ අහන ප්‍රශ්නේදී අපි දැන් මට දැන් ඔබ වහන්සේ මේක එක්කපු දේශනාවෙන් පැහැදිලි වුණා අපි අපිම හිතලා බලන්න ඕනේ අපි කරන දේ නිවැරදිද මේක හරි කෙනෙක්ට දෙන්නේ ඒක වැටහුණා ස්වාමීන් වහන්සේ නමුත් විශේෂයෙන්ම මේ පිටරට ජීවත් වෙන අයට බලපාන ප්‍රශ්නයක් මේක ස්වාමීන් වහන්සේ. දැන් සමහර පින්වතුන් ඉන්නවා ඒ ඔවුන් පුණ්‍ය කර්මයක් බාර අරගෙන අපිට බැංක account number එකක් දෙනවා. ඉතින් අපි මුදල් දාම් අපි දෙනවා. ඉතින් මේක නිතර නිතර අපි කෙරෙනවා. එතකොට ඔවුන්ගේ නමින් ඒ මුදල ඒකට තැන්පත් කරලා receipt එකකුත් පෙන්නනවා. එතකොට අපි හඳුනන්නේ මෙතෙන්දී අර පොඩි නිකන් එකපාරට හිතෙනවා දැන් අපි කුසලයට ඍජුවම සම්බන්ධ වුන්නේ නැහැ වෙන්නේ නැති වුණාට ඒ අපිට ලැබෙන ආනිසංසය ලබා ගන්න අපි අර දෙන වෙලාවදී ඇති කරගන්න ඒ කුසලෙම පමණමද ස්වාමීන් වහන්සේ අන්න ඒක තමයි සැකේකුත් සමහරට හිතෙනවා අපිට ලැබෙනවාද කුසලයක් කියන. ඉතින් දැන් ඒ බඳු අවස්ථාවල අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒ මුදල් ලබා දෙන අයට ඒ පින්කම කරලා ඒකේ පින්තූර ටිකක් පුණ්‍ය අනුමෝදනාවක් ඒගොල්ලන්ට පිටත් කරලා හරිනවා ඒක අනුමෝදන් වීම සඳහා. ඉතින් සමහර අවස්ථාවල එහෙම නොකරන තැන් තියෙන්න පුළුවන්. ඉතින් එතකොට අර දෙන අවස්ථාවේදී තමන්ගේ මනසේ මතුවෙච්ච කුසල චේතනාවත් එක තමයි තමන්ට යැපෙන්න සිද්ධ වෙන්නේ. එතනින් එහාට සිද්ධ වෙච්ච දේ තමන් දන්නේ නැතිනම්. ඉතින් හැබැයි අර Tamanට ඉල්ලීම කරන කෙනා Tamanට විශ්වසනීය නම් එයා එයාගෙන් අපිට විමසලා බලන්න පුළුවන් මේක මොකක්ද කුමක් සඳහාද මේක කෙරෙන වැඩක්ද එහෙම ටිකක් විමසා බලන්න පුළුවන්. ඉතින් එතනින් එහාට අපිට සම්බන්ධතා නැතිනම් එතනින් එහා ටික කරන්න විදිහක් නැහැ. එහෙම නැත්නම් අපිට අපි සම්බන්ධ වෙන කෙනාට කියන්න පුළුවන් පින්කම කළාට පස්සේ අපටත් ඒක දැකලා අනුමෝදන් වෙන්න. එහෙමනම් ඒකේ මොනවා හරි වීඩියෝ එකක් හරි පින්තූර ටිකක් හරි පුණ්‍ය අනුමෝදනාවක් හරි අපටත් එවන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. එතකොට ඉතින් අර දැකලා සතුටු වෙන්න පුළුවන්. ඒක ඒගොල්ලන්ට කරන කරදරයක් වගේ දැනෙනවා නම් එහෙම නැතුව ඉතින් ඒ වෙලාවෙම හිත හදාගෙන දෙන්න පුළුවන්. එහෙම තමයි ඉතින් ඒ වගේ අර දුරස්තව කරන්නේ වැඩි අපිට යැපෙන්න වෙන්නේ. එහේ අපි හඳුනන්නේ තෙරුවන් සරණයි.